බුද්ධික මහත්තයා තව ප්‍රශ්න තියෙනවා. නෑ හැමදෙන්නේ මට ඇති වෙච්ච ප්‍රශ්නයක් පොඩ්ඩක් විසඳලා ගන්න කතා කරේ ඔබ වහන්සේ පිළිතුරු මේ මම අහපු ප්‍රශ්නයට ඔබ වහන්සේ පිළිතුරු දුන්න එකත් එක්ක දැන් ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක් හෝ අම්මා හෝ තාත්තා හෝ ඒ ඒ අපිට මැරෙන්න කිව්ව මැරුණයි කියලා වෙනත් කටයුත්තක් නිසා ඒ කියන්නේ දැන් දැන් විදිහට නම් වාහනයක් රිවර්ස් එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒ අකුසලයේ රැස් වෙන්නේ නැහැ. එහෙමක් හිතලා නෙමෙයි කරන්නේ. එතකොට අර මරණ සිතක් පහළ වෙන්නේ නැහැ. මරණ සිතක් ඇති වුණොත් විතරයි ඒක වෙන්නේ. ඝාතන සිතක් ඇති වුණොත් විතරයි. මට මතකයක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගව මේ මේ එළුවෙක් උපකම්පා කරලා සතාව මරන්න ආව අදහස. අන්න ඒකයි. ඔව් ඒ කියන්නේ එළුවෙක් කියලා හිතාගෙන හරි සතෙක් මරන්න නේතර එන්නේ. එතකොට ඒ එතන හිටිය අම්මා හරි තාත්තා හරි රහතන් වහන්සේ නමක් හරි නම් එතන ඝාතන يعني සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව උපක්‍රමේ ඝාතනයි. එතකොට ඒ සතා එළුවද අම්මද තාත්තද රහත් වෙලාද ඒ කතා වෙනම කාරණා. සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතන. ඒ ටික සම්පූර්ණ නම් ඝාතනය සම්පූර්ණයි. එතන ඉන්නේ කවුද? ඒ අනුව කර්මයකට සාධක මේ කර්මයට අදාළ සාධක ටික ගොනු වෙනවා. එහෙමයි. අවසරයි හැමදෙරේ. බොහෝ පිං. හැබැයි වාහනයක් රිවර්ස් කිරීම වගේ තැනකදී එතන අපි දන්නේ නැහැනේ. එහෙම ඝාතන චේතනාවක් ඇති වෙන්නේ. එතන වෙන්නේ අර චක්කපාල හාමුදුරන්ට උනා වගේ දෙයක්. උන්වහන්සේ සක්මන් කරන උන්වහන්සේ ගෑස් පේන්න අර පණුව මතුවෙලා ඉතින් පෑගෙනවා. ඒක ඒක අහඹු සිද්ධ වීම. එතනදී අර චේතනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමයි අවසරයි.